මේක ප්‍රශ්නයක් තියෙනවා තරංගකාරී ලොව රැකියා කරමින් බුදුන් වදාළ මග අප යන්නේ කෙසේද කියලා මේ ප්‍රශ්නය. දැන් මේක හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. තරංගකාරී ලොව රැකියා කරමින් බුදුන් වදාළ මග අප යන්නේ කෙසේද කියන එකයි මේ ප්‍රශ්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන කාලෙදී මහා නාම ශාක්‍ය කුමාර කියන්නේ හරියට තරඟ කරපු කෙනෙක්. තරඟකාරී ලෝකෙක තමයි එදායේ මහා නාම ශාක්‍ය කුමාරයාත් කටයුතු කරලා තියෙන්නේ. සමහර අවස්ථාවක බුදුරන් වහන්සේ හමුවෙන් ඇවිදිලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඇත්හලට ගියහම අස්හලට ගියහම කඩ වීදියට ගියහම මට ගත කරන්න සිද්ධ වෙලා තියෙන අවස්ථා බැලුවොත් ඒ වෙලාවේදී ඔබ වහන්සේ කෙරෙහිවත් මේ ධර්මයේ කෙනෙහිවත් සංඝයා කෙරෙහිවත් ඒකම සිහියක්වත් නෑ මතක නෑ ඒ වෙලාවට මම හැතිරෙන හැටි දැක්කහම ඒ වෙලාවේ මලොත් එහෙම මම අපායයිද කියලා බය හිතෙනවා. මෙහෙම බුදුරන් වහන්සේට කියනවා. එතකොට බුදුරන් වහන්සේ මහා නාම බිය වෙන්න එපා කියලා තුන් වතාවක් එහෙම ප්‍රකාශ කරලා මහා නාම මේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට කවදාවත් එහෙම මරණයක් එන්නේ නැහැ. මේ ආදි වශයෙන් විග්‍රහ කරනවා. වතා තුනක් ඔය කාරණේ බුදුරන් වහන්සේගෙන් අහලා තියෙනවා. තුන්වෙනි වතාවේදී බුදුරන් වහන්සේ දේශනා කරනවා මහා නාම අරක් වෙන සල්ගස් දෙකට සල්ගස් දෙකක් පෙන්නනවා. ධර්මාභි සමේ ලැබෙනවා කියලා මම කිව්වනම් ඔය සල්ගස් දෙක 100ක් අවුරුද්දක් ජීවත් වෙනා නිර්පද්‍රිතව. මිනිස්සේ ගැන කියනවා නම් කවර කතාවද? මහා නාම බය වෙන්න එපා. ඔය ආදී වශයෙන් කිව්වහම තමයි ඒ මහා නාම සාක්‍ය කුමාරයා සෝවාන් වෙලා හිටියේ. එයාගේ හිත සැනසුනේ. එහෙනම් ඒවට හේතුව මොකද? අර තරංකාරී ලෝකයක තිබෙන්නා වූ රැකියාව තමයි ඒව ඔක්කොම තිබුණේ. ඒවා කරනකොට ඇති වෙන චිත්ත ස්වභාවයේ චිත්ත වේග ඉතින් බුදුරජාන් වහන්සේ ඇසුරේ ඉන්නකොට තිබිච්ච සාන්තකම එතෙන්දි නැති වෙනකොට දැනෙනවා එහෙම එකක්. නමුත් යම් කිසි සාන්තියක් අග්‍රයි ප්‍රණීතයි කියලා යම් දාසක වැටහුණා නම් ඒ සාසනික ගුණයක් නම් ඒක ලේසියෙන් එහෙම අහකට යන්නේ නැහැ ඒක මහා කුසල් වලට වැටෙනවා. ඒ බඳු මහා කුසලයක් ඇතිච්ච කෙනෙකුට යම්කිසි වික්ෂිප්තතාවයට හේතු වෙන්නා වූ අරමුණක් ආවොත් ඇලෙන්න හෝ ගැටෙන්න ඒකේ වෙහෙසක් තේරෙනවා. ඒක මානසික වශයෙන් වදයක් කියලා වැටහෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වදයක් කියලා වැටහෙන්න පටන් ගත්තාම අනි අර ත්‍රිවිධ රත්නේ ඇසුරේ තිබිච්ච සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දැනෙන්න පටන් ගන්නවා. ලෝකේ ආදීනෝ පේන්නත් නිවනේ ආනිසංස පේන්නත් එක හේතුවක් වෙනවා નિરાයාසයෙන්ම ධර්මාබෝධයේ හැටි. එදා ලෝකේ කොච්චර කම්කටොළු ආවත් ආරි තත්ත්වෙටපත් වෙච්ච හිතක් ධර්මාබෝධී ලැබූ හිතක්. වික්ෂිප්ත භාවයටපත් කරලා හිතන් ගතිය වෙනස් කරන්න බෑ. එනිසා කියනවා ධර්මාබෝධී ලැබූ කෙනාට සෝතාපන්නයි. එයාගේ ගති නියතයි. ගති නියත කියන්නේ දේව ගතියයි මනුෂ ගතියයි කියන මේ දෙගතිය මොන ප්‍රශ්නකින්වත් ඉක්ම යන්නේ ඒ මානසිකත්වයේ කවදාවත් ත්‍රිසං ගතියට යන්නේ නැහැ. නිරය ගතියට යන්නේ නැහැ. പ്രേත ගතියට යන්නේ නැහැ. ඒක තමයි හිතේන වෙනස. ඉතින් ඒ නිසා එතෙන්දි දකින්නවා කලින් දැක්කට වැඩි දෙයක්. මොකද අනාර්ය පුද්ගලයෙක් යම් විදියකින් දැක්කනම් ගැටෙන කාරණයකට යොමු වුණා නම් අරමුණක් ආවා නම් ඔව් ඒකට ප්‍රතිචාර වශයෙන් හැපෙන්න යනවා ගැටෙන්න යනවා. සීමාව ඉක්මවා යනවා. එහෙම සීමාව ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? අන්නේ මානසිකත්වයේ අර ගති වෙනස් වෙලා ඒක නිරේ ගතියට යනවා. ඒ කියන්නේ අනුන්ට ගිනි දීලා හරි කමක් නැහැ පලි ගන්න හිතෙනවා. අනුන්ට ගිනිපත්තු වෙන දෙයක් දෙනවා. මට කලේ ඒකයි. පලි ගැනීම එකට 1000යි. මේ පෘථජන මනසක හැටි. කුණු හර්පයක් කියලා මට බැන්නා කියලා. එහෙම එකක් එහෙම වුණා නම් ඒකගේ කට සම්පූර්ණ හලන්න දත් ටික හලන්නමයි හිතෙන්නේ. ඒකට කී දහහක්ද බලාපොරොත්තු. ඒ වගේ මේක නිකන් හිතවිල්ලකට සීමා වෙන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකාන්තයෙන් ක්‍රියාත්මක කරනවා. මේ පෘථජන මනසක හැටි. ඒක ඇත්තක් නැත්නම් මොකුත් හොයන්න දෙයක් නැහැ. මට බැන්නානේ ඒ ඇති. බැන්නේ මොකටද කියලා අහන්නේ මේ ප්‍රශ්න එකක්වත් ඕනේ. ඒක තමයි පුතත්ජන ස්වභාවය කියන්නේ. මෙන්න මෙහෙම ගිනි දෙන ස්වභාවයක් තියෙන අනුන්ට තමන්ට කළපු ඉතාම සුළු අවඩක් දැකලා මහා ගින්නක් පත්තු කරන විදිහ මානසිකත්වයක් ගොඩනගලා ක්‍රියා කරනවා පුතත්ජනයා. එතන පුතත්ජනයාගේ මානසිකත්වයේ නිරේ ගතියෙන් යුක්තයි. ඒ නිරේ ගතියට පත් වෙන්න පුළුවන් එහෙම අවස්ථාවක් ආවොත් හැබැයි දහම් අවබෝධය ලැබූ කෙනෙකුට Tamanට ගුණ හර්මයෙන් බැන්නා කියලා කවදාවත් දතා කරන්න තියා තොල පැලෙන්න ගහන්නවත් හිතෙන්නේ අනේ මේ මිනිසයා කවදා හරි මේ තරහ ඇති කරගන්නේ නැතුව සාන්ත පුද්ගලයෙක් වෙලා සමගියෙන් ඉන්නවා නම් කොච්චර හොඳ. එහෙම අදහසක් තමයි ඉඳ පටන් ගන්න. Tamante බැන්න එකේ වේදනාව දැනෙනවා. හැබැයි ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට විනාශයක් කරන්න ඕනේ කියලා එහෙම හැඟීම් එන්නේ පොඩි හැඟීමක් එනවා. හැබැයි ගහන්න බලන්න නෙමෙයි. ඒකත් පලායින් දැදි ගෙවිලා යනවා. ඒක 1000ක් බාටපත් වෙනවා. මොන වදයක්ද මේ අනුන් කෙරෙහි ඇති වෙන වෛරය? අනුන්ට හිංගි හිංසා කරන මානසිකත්වයේ මොනතරම් මගේ මනසට කොච්චර වදයක්ද? බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝුන් කෙරෙහි ඇති වෙන පැහැදීම කොච්චර සාන්තද ප්‍රණීතද ඒක නෙමෙයි 아무තු ගුණක් නෙමෙයි වැටෙන්නේ ඔහොම අදහස් එන්න පටන් ගන්නවා ඒ නිසා මේ ආර්ය බුද්ධලේ රැකී රස්සා කරලා හෝ බාහිර ලෝකයේ කවුරු සම්බන්ධයෙන් කටයුතු කළත් ඒ හැම එකම හැම එකක් ගානෙම එන ගැටීම් වල ඇලීම් වල ආදීනව පේන්න පටන් ගන්නවා අන්නේ ආදීනව පේන්න පටන් ගන්නකොට අනේ මට ඊට වඩා කොච්චර හොඳ දුනුරුවන්. ඔය අදහසමයි ඉන්න පටන් ගන්න. මට නිවිලා සැනසීලා ඉවර වෙන්න තියනවා නම් කරදරයක් නැතුව ඒක කොච්චර හොඳ හිනවා මිසක්. ප්‍රතිචාර වශයෙන් ලෝකෙ ගැටීම මුල් කරගන්නේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම මානසිකත්වයක් එනවා මේ බුදුදහම තේරුම් ගත්තාම. ඉතින් අහන්නේ මොකද මේ තරංගකාරී ලෝකයක රැකී ආරක්ෂා කරමින් බුදුන් වදාලා මගේ යන්නේ කොහොමද කියලා යහන්නේ. ඉන් රැකී ආරක්ෂා ආදිය කරන එක රැකී ආරක්ෂා ආදිය වශයෙන් කරනවා. තරඟකාරීව කරන්න යෙදුනහම තරඟකාරීවත් කරනවා. හැබැයි යම් කිසි ආකාරයකින් තරඟකාරීව කරනවා කියන්නේ වෙලදාමක් එළදාමක් කරනවා නම් Tamanට නුවණක් පහළ වෙනවා මේක මෙන්න මෙහෙම කරලා ජය ගන්න පුළුවන්. අසාධාරණත් නොවන සාධාරණ දැහැමි ක්‍රමත් එනවා. හැබැයි ඒවට සමහර වෙලාවට අනික් වෙලෙන්ද විරුද්ධ වෙන්න පුළුවන් මේ ව්‍යාපාරයෙන් තරංකාරීත්ව කරනකොට රැකී ආරක්ෂා කරන ව්‍යාපාරයන් නම් කලේ විරඳාමක් නම් කලේ තමන් කරන්නාව රැකී ආරක්ෂාව හරි අවංකව කරන්න ගියොත් එහෙම අනික් අයගෙන් හැම වෙලෙම වල හිඟි හිංසා එනවා මොකද සියල්ලෝ ආර්යව නොවන නිසා තමන්ගේ ලාභයට පළවෙනි හැටියෙන් ඕන අසාධාරණයක් කරන්න පුතත්ජනියෝ කැමති. ඒසා එවන්ද පිරිසක් වැඩිනා යම් ආයතනයක අවංකත්වයට කිසිම තැනක් නැති වෙනවා. එහෙම කරන්න ගියොත් ඒ ස්ථානේ ඒවා කරන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවත් තුළ අපි තරණ කරලා ලොකු වෙන්න නෙමෙයි බලන්නේ. ආදීනව දැක්කට පස්සේ වෙන එකක් විචාවේ මට යන්තම් හරි ජීවත් වෙන මාධ්‍යයක් තිනොත් ඒක ඇති. මට සැනසෙලා තියෙන ලෝකේ අල්ලාගෙන නෙමෙයිනේ. අත්තරීලා බලන නිදහස මට ඊට වඩා සැනසුමක්. එහෙනම් යන්තම් හරි මේ ජීවිතේ ගත කරන්න පුළුවන් ක්‍රමයක් ගත කරන ගමන් මම කෙනෙකුටත් සිංගියක් හිංසාවක් නැතුව මගේ වැඩේ කරගන්නවා. දැන් එහෙම හිතන්න පුළුවන්. පෘථජන මානසිකත්වයේ ඊට වෙනස් එකක්. ඒ තරංකාරීත්වයෙන් ඔහු පොර කාලා ජය ගන්න බලනවා. අයිතුකම් අසාධාරණකම් කරනවා. හැබැයි හරි කියලා හිතාගත්තට වැඩි කල් යන්න ඉස්සෙල්ලා වැටෙනවා. ආර්ය ධර්මයක් ඇති බුද්ධලෙක් කියලා තරණ කරන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. මොකද හේතුව ආර්යෝ ලෝකේ ලේසියෙන් පරාජය කරන්න බෑ. ඒ කියන්නේ ආර්යෝ චණ්ඩිකම් කරනවා කියන එක නෙමෙයි. ආර්ය ගුණේ පරාජය කරන්න බැරි එක. එහෙම ආර්ය ගුණයක් ඇත්තෙක්ගේ ගුණේ දැක්වලා ඒක ගුණේ මැඩපවත්වන්න ගියොත් විශාල විනාශයක් ඇතිලා පිරිහිලා යනවා. ආර්යයන් මැඩපවත්වන්න බෑ. අපි මේ හෙළදිව ආර්යයන් බොහෝ හිටපු කාලෙක කිසිම ලෝකේ බාහිර කෙනෙකුට ජය ගන්න බැරුව ගියා. කිසිම අසත්පුරුෂ රජෙකුටවත් ජය ගන්න බැරි කාලයක් ආවා. ඒ ආර්යයන් පිරිහිලා යන කාලේ තමයි ඒවා රටරාජ්‍ය හරි විනාශෙන්න කාරණා මතු වුණේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්නේ තරංකාරී ලෝකයක රැකී රක්ෂා කිරීමේදී Tamanටම තේරෙනවා මේ කළ යුත්තේ මෙහෙමයි කියලා. කෙනෙකුට කරදරයක් හිංගියක් හිංසාවක් නොවෙන්න කරන්න ඕන ආකාර තමන්ට තේරෙනවා. ඒ වගේම තරංකාරී தත්ත්වෙට බහැලා ඉතින් ගැටීමක් ඇති කරගන්න කැමතිත් නැහැ. ඔහු ලැබෙන හැටියෙන් ජීවත් වෙන කටයුතු කරනකොට ඔහු පරාදන්න බැරි මානසිකත්වයක් එකලා ශක්තිය ගොඩනැගිලා ඒ ජයග්‍රහණය ඔහුට ලබා දෙනවා. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා සෝතාපට්ටන පුද්ගලයෙක් කාරණා 10කින් අභිවෘද්ධියටපත් වෙනවා. ඒකෙන් පහක් මෙලොව අභිවෘද්ධිය. ඒ තැනැත්තාට මෙලොව වශයෙන් ධන දාන්නේ සම්පත් ලැබෙන්න හේතු වෙනවා. සේනා සම්පත් ලැබෙනවා. ඒ වගේම ඇත්තස් ගව මහීසාදී සත්වයින්ගේ ලැබෙන ආදායමක් නැත්නම් ප්‍රයෝජනයක් තියනවා නම් ඒවා වැඩෙනවා. රාජ්‍යයේ ප්‍රශංසාවට ලක් වෙනවා ජනතාවගේ ප්‍රශංසාවට ලක් වෙනවා මේ ආදි වශයෙන් කාරණා වළක්වන්න බෑ ඒ අයට ලැබෙනවා ආධ්‍යාත්මික වශයෙන් ඔව් ශ්‍රද්ධාවෙන් වැඩෙනවා සීලයෙන් වැඩෙනවා ශ්‍රුතයෙන් වැඩෙනවා ත්‍යාගයෙන් වැඩෙනවා ප්‍රඥාවෙන් වැඩෙනවා එනිසා ආර්යෝ වෙච්චාම ලෝකේ හැංගිලා මුළු ගැහෙන්න වෙන්නේ නැහැ කවදාවත් ආර්යව පරාජය කරන්න ලීසියෙන් බෑ කාටවත්. ඒක ධර්මතාවය. ඒ නිසා ආර්ය වෙන්න බය වෙන්න දෙයක් නැහැ. ධර්ම අවබෝධය ලැබෙනකොට ආර්ය වෙයි. ඊට පස්සේ Tamanටම හිතේ අයිතුකම් අසාධාරණකම් කරන්න හොඳ නැහැ. දැහැමින් සාමී යම් තරමක් කරන්න පුළුවන්ද? ඒ තරමින් මේ කටයුතු කරගන්නවා කියලා ක්‍රමයක් එයි. ධර්මතාවයෙන් ධම්මෝහවේ රකදි ධම්මචාරී කියලා. ඊට අනුකූල වැඩපිළිවෙල සකස් වෙලා ක්‍රමයෙන් එනවා. දැන් ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ආර්ය මාර්ගය විතරක් අනුගමනය කරගෙන යන්න ලැබෙන හැටියට රැකී රක්ෂාදී කරගන්න.